හොඳයි සාදු කියන කවුරු වාසනාවට පින්වතුනි අද දවසේ මේ පින්වතුන් උතුම් සීලයක පිළිපදලා අද මේ පුන් පොහොව දවසේ දවස පුරාවටම තුනුරුවන් වන්දනා කරලා බුදු ගුණ සිහි කරලා බණ අහලා විශාල පුණ්‍ය ධර්මයක් මේ වෙනකොට තමන්ගේ ජීවිතයේ තුල රැස් කරගෙනයි ඉන්නේ අද අපි බලමු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ එතනින් එහාට ධාතු පරිනිර්වාණය දක්වා උන්වහන්සේගේ ජීවිතය තුළ ධාතුන් වහන්සේලාට කොයි ආකාරයේ සිදුවීමක්ද බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරේ කොයි විදිහටද ධාතුන් වහන්සේලා එකතු වෙන්නේ පිරිනිවන් පාන්නේ එවැනි කරුණු ටිකක් අපි කතා කරමු මේ කල්පයේ තුල බුදුරජාණන් වහන්සේලා දැනට හතර නමක් පහළ වුණා. කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කරලා නෙමෙයි. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ධාතුන් වහන්සේලා එකට කැටි වෙලා තිබිලා තියෙනවා. එක ගුලියක් වගේ රත්තරන් කුට්ටියක් වගේ රන්වන් පහටට ධාතුන් වහන්සේලා එකට කැටි වුණා. ඒ සියලු ධාතුන් වහන්සේලා ඒ එක කොටස කුට්ටිය වගේ ධාතු කොටසම එකතු කරලා එකම චෛත්‍යයයි ලෝක නිර්මාණය කරේ. කොණාගමන කියන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී උන්වහන්සේ අදිෂ්ඨාන කරා මගේ ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරේවා කියලා. ඒ අදිෂ්ඨානයට අනුව උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිරීලා ගියා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ලෝකේ බොහෝ තැන්වල මිනිස්සු චෛත්‍ය හදලා වන්දනා කරා. උන්වහන්සේගේ අදිෂ්ඨානයට අනුව මේ බුද්ධ කාලය අවසන් වෙනකොට ධාතුන් වහන්සේලා සියල්ල එකතු වෙලා එකට පිරිනවන් පෑවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තුන්වෙනිව මේ මහා භට්ට කල්පේ පහළ වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරලා නෙමෙයි. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා සියල්ල එකට කැටි වෙලා තිබ්බා. ඒ ධාතු එකතු කරලා එකම චෛත්‍යය ගොඩනැගුවා. මේ මහා භද්‍රකල්පේ 4 වෙනියට පහළ වුණේ අපි සරණ ගිය ගෞතම කියන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට කලින් අදිෂ්ඨානයක් කරා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරේවා කියලා. ඒ අදිෂ්ඨානයට අනුව විශාලතම ධාතුන් වහන්සේලා හත් නමකුත් ඉතුරු ධාතුන් වහන්සේලා සියල්ල ඊටා කුඩා කුඩා කොටස් යටතේ විසිරීලා ගියා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද නුඹ ඒකට කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච රාජ රාජ මහා මාත්‍යවරු ඉන්නවා. ඒ අය ආදාහන කටයුතු කරයි ආනන්ද ඔබ මේ විදිහට එයාට අනුබල දෙන්න කියෝ. තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයක් පිරිනුවන් පෑවට පස්සේ දේහය ආදාහනය කරන්නේ සක්විති රජ කෙනෙකුගේ දේහයක් ආදාහනය කරන පිළිවෙලටමයි. ඒ තමයි මේ දේහයේ සිනිඳු කපු කුළුම් වලින් 500 වතාවක් කොතන්නේ කියව. ඊට උඩින් සුදු සිනිඳු වස්ත්‍ර වලින් 500 වතාවක් කොතලා ඒ දේහය රත්තරන් වලින් කරපු දෙනක බහලනවා. ඒ වාජනේ ඇතුලේ සිදුරු තියෙනවා. වාජනේට ඇතුලෙන් සිදුරු කීපයක් තියෙනවා. ඒ දෙන පිටින්ම තැම්පත් කරනවා සඳුන් වලින් කරපු චිතකේ. ඒ චිතකයට ගිනි දැල් වෙද්දී රන් දෙන ඇතුලේ තියෙන සිදුරු වලින් ඇතුලට යන ගිනි රස්නේ තමයි අර කපු පුළුන් සිනිඳු සලු පිච්චෙනකොට ඒ ශ්‍රී දේහය ආදාහණය වෙන්නේ. ඒතර ඒ විදිහට තමයි බුදු කෙනෙක්ගේ ශරීරය ආදාහණය වෙන පිළිවෙල. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමී ආනන්ද හාමුදුරන්ට පිරිනුවන් පාන කලින් කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දා වෙසක් පුන් පොහෝ දවසක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පාවදා. එදා ඉඳන් උන්වහන්සේගේ ශ්‍රී දේහය දවස් 7ක්ම මහජන ප්‍රදර්ශනීයට තිබ්බා. ඒකට සාමාන්‍ය මිනිස්සෙක් මරුණට පස්සේ කුණු වෙලා යන දවස් දෙක තුනක් යනකොට. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ අදිෂ්ඨානීයට අනුව මේ දේහය නරක් වෙන්නේ නැහැ. ඒ විදිහටම පැවතුණා දවස් 7. දවස් 7 අවසන් වෙනකොට තමයි ඒ ශ්‍රී දේහය අර විදිහට සිනිඳු කපු පුළුන් වලින් ඔතලා සිනිඳු සල් වලින් ඔතලා රන් දෙනක බහලා සඳුන් වලින් කරපු චිතකයක් හැදුවා. හදලා මේ දේහය රන් දෙන සඳුන් චිතකයේ තුල බහලා එදා මහරහතන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඒ වෙලාවේ රැස් වෙලා හිටියා. මල්ල රජදරුවන් හතර දෙනෙක් හොඳට නාලා පිරිසිදු භාවයටපත් වෙලා සුදු වස්ත්‍ර වලින් සැරසිලා චිතකයට ගිනි දැල්වන්න කීප වතාවක්ම උත්සාහ කරා චිතකයට ගිනි දැල්වෙන්නේ නැහැ. එහෙම නිවිලා යනවා තිබ්බ සැනින්. ඒ වෙලාවේ මල්ල රජදරුව අහනවා එතන හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රම කෙනා. උන්වහන්සේගෙන් ඇහුව අනේ ස්වාමීනි ඇයි මේ චිතකයට ගිනි දල්වන්න අපහසු? ඒ වෙලාවේ දිවස්ලාභීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් බලලා කියනවා රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක් කීවා. මනුස්ස ලෝකයේ ඔබ කොයිතරම් උත්සාහ කරත් දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කීවා චිතකයට ගිනි තියන. ඒකට හේතුව මොකද්ද කියලා ඒ වෙලාවේ කියනවා දුර ඈත ඉඳන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වික්ෂූන් වහන්සේලා සමග වැඩම කරනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අවසාන වතාවට මට වන්දනා කරගන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද කියන සිතුවිල්ල. ඒ නිසා ඒ සිතුවිල්ල දකින නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කුසිනාරාවේ මේ ආදාහන ස්ථානයට වැඩම කරන තාක්කල් දෙවියන් ඉඩ දෙන්න හැකියවත් චිතකයට ගිනි දල්වන්න. ඒ නිසා සීල දෙනා බලාගෙන හිටියත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කරන තෙක්. උන්වහන්සේ වැඩම කරා වැඩම කරාට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි ඒ වෙනකොට හිටපු බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ වහන්සේලා අතර බොහොම සීලයෙන් ගුණෙන් ආදී සියලු දේවල් වලින් මූලිකත්වයක් ගන්න පුළුවන් නායකත්වයක් ගන්න පුළුවන් තේර භික්ෂුවක් හැටියට ඉදිරියට ආවේ. නාසික මූලිකත්වය තමයි ප්‍රථම ධර්ම සංගායනාව පවා පැවැත්වුවේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ රන් දෙන තැම්පත් කරපු චිතකයේ ළඟට වැඩම කරලා උන්වහන්සේ චිතකයේ වටා තුන් වතාවක් පැදකුණු කරමින් වන්දනා කරා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ ඒ චිතකයේ සිරිපතුල් තිබ්බේ යම් දිශාවකද ඒ කෙළවරට උන්වහන්සේ වැඩම කරලා ඒ රන් දෙන තිබ්බේ චිතකයට උන්වහන්සේ නළල තියලා අදිෂ්ඨානයක් කරා මේ සඳුන් වලින් කරපු චිතකයේ තුල බහා තියෙන රම් දෙනක බහා තියෙන මාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ සිරිපතුල් මේ කපපුලුන් 500ත් සිනිදුසල් 500ත් රන් දෙනක් විවර කරගෙන ඉදිරියට පැමිණිලා මගේ නලල මත පිහිටාවා කියලා සත්‍යක්‍රියාවක් කරා. ඒ සත්‍යක්‍රියාව කරනවා සමගම සියලු දෙනාම බලාගෙන ඉන්නේ නැති අර අන්දේන විවර වෙලා සඳුන්දර හිම ඈත් වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිහිටියා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විතරක් නෙමෙයි සියලුම ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා දෙවිවරු ආදී හැම කෙනෙක්ම අවසාන වතාවට බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරගත්තා. ඒ විදිහට වන්දනා කරලා අවසන් වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිස ඉවතට ගන්නවා සමගම පෙර තිබූ පරිදිම චිතකේ සකස් වුණා. ඒ සැනින් කවුරුවත් ගිනියවිලුවේ නැහැ. ඉබේම ගිනියවිලුණා. ඒ ගින්නෙන් අර චිතකේ ඇතුලේ තැම්පත් කරලා තිබ්බ රන් දෙන තුල තිබ්බ සිදුරු වලින් ගිය ගිනි දැල් වලින් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහේ සම්මස් නහර ඒ සියල්ල පිලිස්සලා අවසානයේ රන් දෙන පමණක් ඉතුරු වුණා. ගිනි දැල් නිවන්න කවුරුත් උත්සාහ කරේ නැහැ. චිතකේ ආදාහණී වෙලා අවසන් වෙනවත් සමගම ඒ චිතකේ ආදාහණී කරපු තැනට පමණක් විශාල වැස්සක් ඇදහැරුණා ඒ වටේ හිටපු කිසිම කෙනෙක් දෙමුන්නේ ඒ වැස්සෙන් අර ගින්න නිමිලා ගියා ඒ වෙලාවේ මේ රන් දෙන විවර කරලා ධාතුන් වහන්සේලා බෙදා දෙන්න ඕන කියලා ඔන්න සාකච්ඡාවක් ඇති වුණා ඒ සාකච්ඡාවත් එක්ක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචියට අජාසත් රජතුමා කියන්නේ සාමාන්‍යයෙන් අපි ධර්මයේ තුල කතා කරන්නේ ආනන්තරි පාප කර්මයක් කරගෙන පීඨු ඝාතනය කරලා විශාල අකුසලයක් කරගත්ත කෙනෙක්. හැබැයි අජාසත් රජතුමා පසුකාලීනව තමන් කරපු වැරදි තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශාල ශ්‍රද්ධාවක් භක්තියක් ඇති කරගත්තා. නිතර නිතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නා උන්වහන්සේ දකින්න දවසට තුන් වතාවක් එනවා එහි වැඩ සිටිති රජගහනුවර සිටිති. නිතරම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. ඒ වගේ පුදුම ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. තමන් නිදාගන්න කලින් උදේ නැගිටපු වෙලාවේ ඒ දිශාවට වන්දනා කරලා තමයි දවසේ කටයුතු පටන් ගන්න. ඒ වගේ සද්ධාවෙන් හිටියා. අජාසත් රජතුමාට රෝගයක් තිබිලා තියෙනවා යම්කිසි චිත්ත කම්පනයක් ඇති වෙන මොකක් හරි දෙයක් දුක හිතෙන දෙයක් කියූ සැනින් ඇඟේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒක අසාමාන්‍ය රෝගයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන සිදුවීම දැනුම් දෙන්න රජතුමා වටා ඉන්න පුරෝහිතවරු මොකද කළේ රජතුමාට කිව්ව රජතුමනි බොහොම ශෝකදායක පණවිඩයක් තියෙනවා ඒක කියන්න කලින් ඔබතුමා ඔය රාජ සලුපිලි ඉවත් කළ සියුම් වස්ත්‍රයක් ඇඳගෙන මේ බේත් වලින් කරපු ඔරුවක් තියෙනවා මේ ඔරුව ඇතුළට බහින්න කියලා. රජතුමාගේ ඇඟේ ඇති වෙන උෂ්ණත්වය සිසිල් වෙන ආකාරයේ බෙහෙත් වර්ග දාලා බේත් ඔරුවක් හැදෙව්වා. හදවලා කරවටක් බෙහෙත් තොරුවේ ගිල්වල තමයි රජතුමාට පණවිඩේ කිව්වේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ඒ පණවිඩය සමගම රජතුමාගේ ඇඟේ උෂ්ණත්වය ඉහළ ගිහිලා එහෙම රජතුමා කලන්තේ හැදිලා අර බෙහෙත් තොරුවෙම වැටුණා. බෙහෙත් තොරුව එහෙම හිඳිලා ගියා කියන උතුරලා. ඒ තරම් උෂ්ණත්වයක් ශරීරේ වැඩි වෙනවා. එහෙම නැත්නම් මැරෙනවා. බෙහෙත් තොරුවේ ගිල්ලුවේ නැත්නම් ඊට පස්සේ සිහිය ආවට පස්සේ මොකද්ද මට කලින් කීවේ කියලා ඇහුවා. දෙවනි බේත්තුරුවට බස්සලා තමයි ඒ පණවිඩේ දෙවනි වතාවේ කීවේ. ඒ වගේ බේත්තුරු තුනක බස්සවපු බව අටුවාවේ සඳහන් වෙනවා. ඊට පස්සේ අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු වේල්වනාරාමයේ ආදී ස්ථානවලට ගිහිල්ලා දවසක් දෙකක්ම ඒ ගැන සිහි කර කර හඬා වැළපිච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. අවසානයේ අජාසත් රජතුමා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම අයිති මටයි. මම තමයි මෙච්චර ශ්‍රද්ධාවෙන් උදව් උපකාර කරේ. මගේ ප්‍රිය රජතුමා තමයි ප්‍රථම ආරාම පූජාව කරේ. ඒ නිසා මම ධාතුන් වහන්සේලාව කොහොම හරි ලබා ගන්න දුන්න නැත්නම් යුද්ධ කරලා හරි ධාතුන් වහන්සේලා අරගෙන එනවා කියලා තමන්ගේ සේනාව අරගෙන පිටත් වුණා කුසිනාරාවට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචිය කන වැටිච්ච ශාක්‍ය වංශිකය කල්පනා කරා අපේ ඥාති අපේ සහෝදරයා අපේ ලේ ඥාතිකම තියෙන බුදුරජාණන් වහන්සේත් එක්ක ඒ වෙනකොට ශාක්‍ය වංශිකයන් බොහෝ පිරිසක් විදුමුඩ රජතුමා මරලා හිටියේ. ඉතුරු වෙච්ච ටික දෙනා තමයි ඒ අය ඥාති සම්බන්ධතාව මත ඒ වෙනකොට හිටපු ශාක්‍ය රජවරු කල්පනා කරා අපිටයි වැඩිපුරම ධාතුන් වහන්සේලා ඉති. කොහොද අපි තමයි ඥාති සම්බන්ධයෙන් තියෙන අපි ශාක්‍ය. ඒ නිසා ධාතුන් වහන්සේලාගෙන් භාගයක්මයි අපිට දුන්නේ නැත්නම් යුද්ධ කරලා හරි ධාතුන් වහන්සේලා ගන්නවා කියලා ශාක්‍ය වංශිකයොත් පිටත් වුණා. ඒ වගේම අල්ලකප්ප කියන නුවර බුලි කියන රජදරුවෝ රාමගාමී කෝලිය කියන රජදරුවෝ වේත දීප කියන බමුණු ගම බ්‍රාහ්මණය පාවානුවර මල රජදරු ආදී නොයේක් රජවරු දැන් කණ්ඩායම් හතක් ආවා. ඇවිල්ලා මේ කණ්ඩායම් හතම කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේට තරමක් නොදුරින් කඳවුරු හැදුවා. හදලා යුද්ධයකට සූදානම් වුණා. යුද්ධ කරන්න කලින් පණවිඩයක් කිව්වා අපිට ධාතුන් වහන්සේලා භාගයක් ඕනේ. නැත්නම් යුද්ධයකට සූදානම් වෙන්න. දැන් හැමෝම භාගේ භාගේ ඉල්ලනවා හත් දෙනෙක් ඇවිල්ලා. ඒ වෙලාවේ මල්ල රජදරුව කියා හිටියක් කිසිම කෙනෙකුට ධාතුන් වහන්සේලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවේ අපේ රාජධානියේ. මල්ල රජදරුව කියනවා නුඹලගේ රාජධානිය තුල පහළ වෙන සම්පත් අපට දෙනවද කියලා ඇහුවා. නුඹලගේ රාජධානියේ මැණික් පහළ වෙනවා. මුතු වර්ග තියෙනවා නොඑක් සම්පත් මතු වෙනවා ඒව අපට දෙනවද නැහැ. අපේ පාලන ප්‍රදේශයේ තුල තියෙන සම්පත් අයිති අපට. ඒ නිසා කිසිම ධාතුන් වහන්සේ තමක් දෙන්නේ නැහැ. බලන්න මේ දෙවියන්ගේ තියෙන උදව් උපකාරවල තියෙන වටිනාකම. සාමාන්‍ය මිනිස්සු අර දෙවියන් හැල්ලු කරනවා. ධර්මයේ සඳහන් වෙනවා බැරි වෙලාවත් ධාතුන් වහන්සේලා බෙදාගන්න යුද්ධයක් ඇති වුණා නම් ඒ වෙනකොට රජවරු 7 දෙනෙක් කඳවුරු ලාගෙන මල රජදරුවෝ එක්ක තනියෙන් සටන් කරලා මල් රජ දරුවන් තමයි කියන දිනන්නේ. ඒකට හේතුව ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පැමිණිච්ච දෙවිවරු සියලු දෙනාම මල් රජ දරුවන්ට පක්ෂපාතීව කියන ඒ වෙනකොට හිටියේ. මොකද මල් රජ දරුවන්ගේ රාජධානියේ පිරුවන් පෑවේ මල් රජ දරුවන්ගේ මූලිකත්වයෙන් තමයි පරිනිර්වාණ කටයුතු සිද්ධ කරේ චිතකේ කටයුතු. ඒ වෙනකොට ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පැමිණිච්ච දෙවිවරු සියලු දෙනාම මල් රජ දරුවන්ට තමයි කියන පක්ෂපාතීව හිටියේ. එතකොට ඕනම යුද්ධයකදී පවා දෙවියන්ගේ උදව් උපකාර ගොඩක් බලවත් වෙනවා. එතකොට මේ වෙලාවේ බුද්ධිමත් වුණා ඩ්‍රෝන කියන බමුණා. බමුණ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ අවිහිංසාවාදී කෙනෙක්. උන්වහන්සේ නිතර මෛත්‍රිය කරුණාව ගැන ලෝක සත්‍යයන්ට බණ කියලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදා ගන්න යුද්ධයක් ඇති වුණොත් මේක විශාල අවනම්බුවක් බුදු කෙනෙකුටත් කරන අගෞරවයක්. ඒ නිසා ද්‍රෝණ බමුණ කියන්නේ මේ සියලුම රජදරුවරුන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු බ්‍රාහ්මණයෙක්. ගුරුවරයෙක්. එයා මැදිහත් වෙලා මූලිකත්වය අරගෙන අර සියලු දෙනාම පොදුවේ එකඟතාවයකට ගත්තා. එයාට එකඟ වුණා කීකර වුණා. ඊව සමසේ ධාතුන් වහන්සේලා බෙදන්න තීරණය කළා. තීරණය කළ ද්‍රෝණ බමුණා චිතකය විවෘත කරා. චිතකේ රන් දෙන විවර කරනකොට ඒ රන් දෙන ඇතුලේ අර සම්මස් නහර පිලිස්සීලා ඒ අර කපු පුළුන් සිනිසල් පිලිස්සීලා ඒ කිසිවක් නැහැ. පේන්න තිබ්බ ධාතුන් වහන්සේලා ටික විතරයි. ඊතුරු සියල්ල නැති වෙලා. රන් දෙන පිරෙන්න ධාතුන් වහන්සේලා තිබුණා. ඒ අතර විශාලතම ධාතුන් වහන්සේලා හත් නමක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ විශාලතම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතු ලලල් තලය. දැන් අපේ හිස් කබලක් කොටස් හතරකට විතර ගලවන්න පුළුවන්. ඒ අතර හිස් කබල පස කොටස. ඒක තමයි නලල් තලය ලලාට ධාතු. ඒ නලල් තලයේ ඒ විදිහටම ඉතුරු වෙලා තිබ්බා. දන්ත ධාතුන් වහන්සේලා හතර නමක් තිබුණා. හැබැයි චිතකේ ආදාහණය වෙනකොට එක දන්ත ධාතුන් වහන්සේ නමක් කේම කියන මහරහතන් වහන්සේ ඉරුදීන් අතට ගත්තා. තුරු වහන්සේ අතේ එකක් තිබ්බා. ඉතුරු දන්ත ධාතුන් වහන්සේලා තුන්නම චිතකේ තුර තිබ්බ ඔක්කොම හතරයි. අකු ධාතුන් වහන්සේලා දෙනමයි. අකු ධාතුව කියන්නේ මේ බෙල්ලේ ඉඳන් උරහිස් ඇටේ දක්වා තියෙන වම් අකු ධාතුව. වම් දකුණු අකු ධාතුව. එතකොට මේ අකු ධාතුන් වහන්සේලා දෙනමයි. අනෙක් සියලුම ධාතුන් වහන්සේලා ඊටා කුඩා කුඩා කොටස් යටතේ බිඳිලා ගින් තිබා. ඒවට ධර්මයේ කියලා බින්න ධාතු කියලා. බිඳිච්ච ධාතු. ඒ අතර විශාල ප්‍රමාණයට බිඳී කිය ධාතුන් වහන්සේලා මුන් පියල්ලක් හා සමානයි. ඒ කියන්නේ මුන් ඇටය දෙකට පැලුවට තියෙන ප්‍රමාණයක් හා සමානයි. එවැනි ධාතුන් වහන්සේලා ඩෝල බමුණගේ වාජනයෙන් පුරෝලා පහක් තිබ්බා. ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා 108ක් දෙකට කැඩුවා හා සමානයි කියලා 108ක් දෙකට හම් තියෙන ප්‍රමාණය තියෙන. ඒ හා සමාන ධාතුන් වහන්සේලා භාජනයේ පුරවලා පහක් තිබ්බා. කුඩාම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා ඒ භාජනයේ පුරවලා හයක් තිබ්බා. ඒවා අබෑට හා සමානයි කියන. එතකොට ඔක්කොම කීයද? 16යි. ඒ 16 භාජනෙන් දෙක බැගින් කොටස් 8කට බෙදුවා. භාජනෙන් දෙකක් එක ද්‍රෝණයක්. එතකොට ද්‍රෝණ 8කට බෙදුවා. ඒ 8ටම අර ලලාට ධාතුව ආදී විශාල ධාතුන් වහන්සේලාත් ඒකට බෙදුවා. හැබැයි ද්‍රෝණ බමුණා කපටි වැඩක් කරා. ඒ තමයි රන් දෙන විවර කරනකොට දැන් මිනිස්සු හඬා වැළපෙන්න පටන් ගත්තා. මාර්ගඵල කියන අරහත් ඵලයට පත්න වෙච්ච ස්වාමින් වහන්සේලාදී සද්ධාවන්ත පිරිස රන්දෙන විවර කරනකොට මිනිස්සු සද්ධාවත් අය රජදරුවෝ වඩා වැළපෙනකොට ද්‍රෝණ බමුණා ඒ වෙලාවේ කල්පනා කරා දන්ත ධාතුන් වහන්සේලා තුන් නමම හොරකම් කරා. කාටවත් පේන්නේ නැති වෙන්නේ එක දන්ත ධාතුන් වහන්සේ නමක් ජටාවේ හංගගත්තා. අනෙක් දන්ත ධාතුව හිමීට ඉනේ හංගගත්තා. තව එකක් හිමීට බිමට දාලා පාගගත්තා. කොතනින් හරි එකක් ඉතුරු වෙයි කියලා. බිමට දාලා පාදනවා සමගම ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පැමිණිච්ච ඒ වෙලාවේ නාග ලෝකේ විශාල නාග පිරිසක් ඇවිල්ලා හිටිය නාග රජුරු පොළොව යටින්ම ඇදලා අරගෙන ගෙනිච්ච නාග ලෝකෙට. ඒ දන්ත ධාතුන් වහන්සේලා ජටාවේ හංගපු ධාතුන් වහන්සේව දැක්කා අහසේ පිරීලා හිටපු දෙවියන් අතර දසදහසක් ලෝක ධාතු වලින් පැමිණිච්ච දෙවිවරු හිටියා ඒ අතරින් සක්‍ර දෙවියෝ රන් කරඬුවක් අදිෂ්ඨාන කළ අතේ මවල අහසින් ධම්ම අදිෂ්ඨානයක් කරා මේ ජටාවේ හංගගත් ධාතුන් වහන්සේට වන්දනා කිරීමට දිව්‍ය ලෝකයේ වන දෙවියන් වන අප සුදුසු නම් මේ දන්ත ධාතුන් වහන්සේ ජටාවෙන් මිදිලා මගේ කරඬුව මත පිහිටාවා කියලා සක්‍ර දෙවියෝ අහසින් සත්‍යක්‍රියාවක් කළා ඒ සැනින් අර ජටාවේ තිබ්බ දන්ත ධාතුන් වහන්සේ අහසට පැන නැගලා සක්‍ර දෙවියන්ගේ කරඬුවේ පිහිටියා. ඒ දන්ත ධාතුන් වහන්සේ අරගෙන ගිහින් දිව්‍ය ලෝකයේ සුමිනිසෑය හැදුවා. සක්‍ර දෙවියෝ. සිළුමිනිසෑයේ ඒ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරා. ඉනේ ගහගත්ත දන්ත ධාතුන් වහන්සේ ඒක දැක්ක ගාන්ධර්ව කියන දේශෙත් පැමිණිච්ච සද්ධාවන්ත උපාසකෙක් එතනින් හොරකම් කරගත්තා. හොරාගෙන තව හොරෙක් ගත්තා. ඒක අරගෙන ගියා ගහන්දරෝ දේශයට. උරේ විදියට තමයි දන්ත ධාතුන් වහන්සේලා හතර නමට උනේ. ඉතුරු ධාතුන් වහන්සේලා සියල්ල සමසේ කොටස් 8කට බෙදුවා. බෙදනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියට ඇවිත් කියනවා ද්‍රෝණ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී දවසක් මගෙත් සමග මාත් සමග මෙවැනි ප්‍රකාශයක් කළා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහේ ධාතුන් වහන්සේලා අතරින් විශාලතම ධාතුන් වහන්සේ වන ලලාට ධාතුන් වහන්සේ අනාගතේ ලංකාදීපේ තුල මහවැලි ගඟ අසබඩ සීරු කියන නගරයක චෛත්‍යයක් ඉදි වෙලා රත්තරණින් කරපු බුද්ධ ප්‍රතිමාවක් තුල නලල තලයක මේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් වෙලා කාවන්තිස්ස කියන රජ කෙනෙක් චෛත්‍යයක් හදනවා කියලා මේ විදිය ප්‍රකාශයක් කරා. ඒ නිසා ඩ්‍රෝන් බ්‍රාහ්මණය ලලාට ධාතුන් වහන්සේව මට දෙන්න කියලා ඉල්ලගත්තා. අපි ඒක ආරක්ෂා කරගෙන භික්ෂු පරම්පරාවෙන් ගිහින් සුදුසු කාලයේදී ලංකාවට ලැබෙන්න සලස්සන්නා කියලා ඉල්ලගත්තා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ලලාට ධාතුන් වහන්සේ දුන්නට පස්සේ උන්වහන්සේ තමන්ගේ ශිෂ්‍යයෙකුට පැවරුව මේක ආරක්ෂා කරගන්න. ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ අරගෙන ආසින් වැඩම කරා විශාලා මහනුවරට. වැඩම කරලා කූටාගාර ශාලාවේ තමයි තැන්පත් කරගෙන භික්ෂුන් වහන්සේලා වන්දනා කරගෙන පැවතගෙන ආවේ. ඊට පස්සේ තමයි කාවන්තිස්ස රජතුමාගේ කාලේ ලංකාවට ලැබුණේ. අද සේවාවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ තැන්පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ නලතලේ. එතකොට ඉතුරු ධාතුන් වහන්සේලා ඩ්‍රෝනාට බුද්ධ ශරීරයේ ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා ඩ්‍රෝනාට සමසේ බෙදලා රජවරු 8 දෙනෙකුට බෙදලා දුන්නා. රජවරු තම තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා ඩ්‍රෝනාට අරගෙන ගිහිල්ලා තම තමන්ගේ ප්‍රදේශවල චෛත්‍ය 8ක් නිර්මාණය කරා. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා. ඒ අතර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානව සමගම ඊට පස්සේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය අටක් manuss ලෝකේ හැදුනා. දැන් ඩොන බමුණට මොකවත් නැහැ පස්සේ බලමු. බමුණ කල්පනා කරා කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදපු මේ රන් නැලිය පවා පූජනීයයි. ඒ නිසා මේ රත්තරන් නැලිය තැම්පත් කළා මම චෛත්‍යයක් හදනවා කියලා ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා රන් නැලිය තැම්පත් කළා චෛත්‍යයක් හැදුවා. ඊළඟට රජදරු පිරිසක් ආව එනකොට බෙදලා ඉවරයි. ඒ අයට ධාතුන් වහන්සේලා ඉල්ල ගන්නව ඉල්ල ගන්න නැහැ. ඒ අය කල්පනා කරන කමක් නැහැ අපේම ප්‍රමාදී. නමුත් අපට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු මේ චිතකේ මේ අලු ටික පවා අපට පූජනීයයි. ඒ අය අලුත් ටික අරගෙන චෛත්‍යයක් හැදුවා. අදත් තියෙනවා ඉන්දියාවේ ගියහම අංගාරව චෛත්‍ය කියලා කියනවා. අලුතෙන්පත් කළ හදපු චෛත්‍ය. මේ විදිහට චෛත්‍ය 10ක් නිර්මාණය වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයේ පළවෙනි ධර්ම සංගායනාව සිදු වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් ගියාට පස්සේ. ඒ ධර්ම සංගායනාව මාස 7ක් තිස්සේ පැවතුණා. මාස 7ක්ම ධර්ම සංගායනාව පැවතිලා අවසානයේ ධර්ම විනය ස්ථාපිත කරලා ඉවර වෙලා මහා කාශ්‍ය මහරහතන් වහන්සේ අනාගතයේ දිහා බැලුව මේ ධාතුන් වහන්සේලාට අනාගතේ යම් හානියක් විනාශයක් සිද්ධ වෙනවද කියලා අනාගතයේ දිහා බැලුවා උන්වහන්සේ. බලනකොට දැක්කා අනාගතේ මිත්‍යා දෘෂ්ටික රජවරු මේ ධාතුන් වහන්සේලා විනාශ කරන කාලයක් එනවා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලාව අවුරුදු 200ක විතර කාලයක් රහසිගතව ආරක්ෂා කරලා තියන්නට ඕන වෙනවා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනාව අවසන් වෙලා පළවෙනි ධර්ම සංගායනාවට මූලිකත්වය දීපු අජාසත් රජතුමාව හම්බෙන්න ගියා. ගිහින් කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාලයකට පස්සේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදපු චෛත්‍ය අටෙන් හතක් විනාශ කරනවා. විනාශ කරලා මේ ධාතුන් වහන්සේලා විසි කරලා ඒවට හානි කරනවා අන්‍ය තීර්ථක අන්‍යාගමික රජවරු අනාගතේ බලවත් වෙලා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා අවුරුදු 200 ගාණක් යනතෙක්ම කාටවත් හොයන්න බැරි විදිහට අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝන අටෙන් හතම ආපහු එකතු කරන්න කිව්වා. අජාසත් රජතුමා කියනවා අනේ ස්වාමීනි මට නම් බැරිය කියලා. දැන් මම ওই ධාතුන් වහන්සේලා ගන්න මම මැදිහත් වුණොත් මාත් එක්ක විශාල යුද්ධයකට පැටලෙනවා. ඔබ වහන්සේලාව 이르දි බලයෙන් ධාතුන් වහන්සේලාව අරගෙන දෙන්න කියව මම ආරක්ෂිත ස්ථානයක තැන්පත් කරන්නම් කියලා ඔබ වහන්සේලාගේ උපදෙස් පිටේ නිසා ඔබ වහන්සේලාට බාරයි කියලා ධාතු අරගෙන දීලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජතුමාගේ කතාවත් එක්ක උන්වහන්සේ එකඟ වෙලා අනාගතය දිහා බලලා උන්වහන්සේලා අදිෂ්ඨානෙන් ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හතක් ගත්තා. ඒ ඩ්‍රෝන හත ගත්ත වෙලාවේ අජාසත් රජතුමා අහනවා ඇයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් තියෙනවා. ඇයි රාමදාවට කියන නගරේ කෝලිය රජදරුවන්ට දීපු ඩ්‍රෝනේ අයි අපි ගන්න නැත්තේ? ඒ වෙලේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ කියන රජතුමනි ඒ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු මේ ඩ්‍රෝනේ අපි අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ කියනවා. මේ ඩ්‍රෝනේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයකට අනුව ඔය චෛත්‍ය තව නොබෝ දිනකින් විශාල ගම් වතුරකට අහු වෙලා ගම් ගණන් ගඟ අයින තිබ්බේ චෛත්‍ය කඩාගෙන ගඟට වැටිලා ධාතු කරඬුව ගහගෙන යනවා මහා සාගරයට. ගියාම සාගරේ ඉන්න නාගලෝකේ නාගයෝ ওই කරඬුව ගිහින් තියාගෙන ආරක්ෂා කරගන්නවා. ඊට පස්සේ ලංකාවේ දුටුගැමුණු කියලා රජ කෙනෙක් ස්වර්ණමාලී කියලා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නිර්මාණය කරලා ඒ ඩ්‍රෝණයම තැන්පත් කරලා චෛත්‍යයක් හදනවා. අවුරුදු 5000ක් යන තෙක්ම ඒ ධාතුන් වහන්සේලා ධාතු පරිනිර්වාණය තෙක්ම ආරක්ෂා වෙන්නේ චෛත්‍ය තුලයි. ඒ නිසා ඒ ඩ්‍රෝනය අපි අමුතුවෙන් ආරක්ෂා කරන්න අවශ්‍ය නැtei කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් කියලා. ඊතුරු ඩ්‍රෝන හතම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලාගේ 이르දි බලෙන් අදිෂ්ඨාන කළා අර චෛත්‍ය ඇතුලේ තියෙන ධාතුන් වහන්සේලා එළියට ගත්තා. අරගෙන මේ ඩ්‍රෝන හතම තැම්පත් කරලා තැනක් හැදුවා. හැදුවේ කොහොමද? වනාන්තරයකට ගිහිල්ලා මහා විශාල වනාන්තරයක් ඇතුලේ තිබ්බ විශාල ගල් පර්වතයක් මහරහතන් වහන්සේලා 이르දි බලෙන් අතුරු දහම් කළා. අතුරු දහම් කළා ඒ ගල් පර්වතයේ තිබ්බ තැන පොළොව ඇතුළට හැරුවා. හරන් උපදෙස් දුන්නා. අජාසත් රජතුමා පොළොව ඇතුළට අඩි ගණනක් විශාල උමගක් වගේ හාරලා ඒක ඇතුලේ තමයි ධාතුන් වහන්සේලා තැන්පත් කරන චෛත්‍යයක් හැදුවා. හදලා කිසි කෙනෙකුට හොයන්න බැරි වෙන විදිහට පොළොව වටේට බැඳලා ඇතුලේ චෛත්‍යයක් හදලා මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හතම පොළොව ඇතුලේ තැම්පත් කරනවා. තැම්පත් කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පහනක් පත්තු කරලා මල් පූජා කරලා අදිෂ්ඨානයක් කරා මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හත තව අවුරුදු 240 ගණනකට පසුව ධර්මාශෝක කියන රජතුමා පහළ වෙලා මේ ඩ්‍රෝන හතම එළියට අරගෙන 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරන මේ ධාතු තැන්පත් කරලා. එතකම් මේ ධාතුන් වහන්සේලා සියල්ල කිසි කෙනෙකුට හොයාගන්න බැරුව ආරක්ෂා වෙන්න ඒතෙක්ම මේ පහන් දැල් වේවා මල් පර නොවේවා කියන අදිෂ්ඨානය කරලා ඒ පොළොව ඇතුලේ තැන්පත් කරපු චෛත්‍යයේ ගර්භය වහලා ඒ උඩින් සම්පූර්ණ ආවරණයක් දාලා වැහුවා. වහලා ඒ වෙලාවේ සක්‍ර දෙවියන්ට ආරාධනා කරා යම් ක්‍රමයකින් මේ තන හොයාගත්තත් මෙතනට ලං වෙන්න බැරි වෙන්න යම් කිසි ආරක්ෂිත උපක්‍රමයක් මොකක් හෝ ක්‍රමයක් සලසන්න කියලා ආරක්ෂිත ක්‍රමයක්. ඒ වෙලාවේ සක්‍ර දෙවිය මොකද කරේ? විශ්වකර්ම කියන දිව්‍ය පුත්‍රයාට බාර දුන්නා. ඒ වෙලාවේ දෙවියන් එතන මැව්වයි කියන වාන සංඝටකය කියලා යන්ත්‍රයක්. එකම ඇලයකින් සකස් වෙච්ච වටේට විතරම ස්වයංක්‍රීයව කඩු වගේ කැපෙන ආයුධ කැරකෙන යන්ත්‍රයක්. කිසි කෙනෙකුට ලඟ වෙන්න බෑ කැපෙනවා. ඒක ක්‍රියා විරහිත කරන්නවත් කෙනෙකුට ලඟ වෙන්න පුළුවන් කමක් නැහැ. එවැනි යන්ත්‍රයක් හදලා ඒකට උඩින් තමයි සම්පූර්ණයෙන්ම ආවරණේ දාලා හොයන්න බැරි වෙන විදිහට පොළොවේ උඩින් වහලා තිබ්බා. තියෙන ආරක්ෂා කරනවා. අවුරුදු 200 ගණනක් කොයි විදිහට ආරක්ෂා වුණා. ආරක්ෂා වෙලා තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ඔබට මතක ඇති ඔබ අහලා ඇති ධර්මාශෝක රජතුමා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වඩම්මගෙන ඇවිල්ලා තමන්ගේ නගරයට ගංගානම් ගඟ දිගේ නැවක වඩම්මගෙන ඇවිල්ලා තමන්ගේ දෑතට ඔසවගෙන ඇවිල්ලා ගොඩින් වඩා හිඳවලා වන්දනා කරලා අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධේ කොච්චරක් තියෙනවද? කියනවා 84000ක් තියෙනවා කියලා රජතුමා. එහෙනම් මම මේ දඹදිව තලයේ තුලම 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරන්නම් කියලා රජතුමා පොරොන්දු වෙලා මුළු දඹදිව පුරාම 84000ක් විහෙර විහාරස්ථාන හදලා එකම දවසක ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කටයුතු සූදානම් කරනවා. විහෙර විහාරස්ථාන සියල්ල ඉදි කරනවා 84000ක් චෛත්‍ය ඉදි කරනවා දැන් ධාතුනේ විවෘත කරා. ධර්මාශෝක රජතුමා ගිහි මොග්ගලින් පුත්තිස් මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට කියා හිටිනවා දැන් මේ වෙනකොට සියල්ල අවසానයි ධාතුන් වහන්සේලා අවශ්‍යයි. ඒ වෙලේ ඒ වෙනකොට හිටපු සියලුම මහරහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරනවා මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ හත කොහෙද තිබුණේ? උන්වහන්සේලා නුවණින් විමසලා 이르දි බලයෙන් දකින්න ඒ තිබ්බ තැන එතන හිටපු එක්තරා භික්ෂුවක් නැකී සිල්ලා කියන රජතුමනි අපේ ගුරු හාමුදුරුව මම පුංචි කාලේ මාව ඉක්කරගෙන ගිහිල්ලා මේ කැලේට ගිහිල්ලා මෙන්න මෙතනට මහා පොළොවට මල් තියලා මන් ලව් වන්දනා කෙරුවයි ඊට පස්සේ එතනට යන මහරහතන් වහන්සේලා කියනවා "ජිතුමනි මෙන්න මෙතන තමයි નિયમિત තැන." අර ගල උන්වහන්සේලා 이르දීන් ආයමත් අයින් කරලා රජතුමාට පරිසරය හදලා දෙනවා. රජතුමා සම්පූර්ණයෙන් ඒ ටික සුද්ධ කරලා පොළොව හාරලා මතු කරලා ගන්නවා අර ධාතු ද්‍රෝණ හත. නමුත් ලං වෙන්නවත් පුළුවන් කමක් නැහැ අර යන්ත්‍රේ කරකැවෙනවා. ඒ වේ රජතුමා දන්න නොයේක් උපක්‍රම යොදනවා. නොයේක් යාග හෝම පැති වලින් එක එක පැති වලින් දක්ෂය යොදවලා බලනවා කිසිම කෙනෙකුට ලං වෙන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ වෙලේ මහරහතන් වහන්සේ නමක් කියන රජතුමනි මේකට දෙවියන්ට ආරාධනා කළ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්නයි කියනවා. රජතුමා දෙවියන්ට ආරාධනා කරලා සත්‍ය ක්‍රියාවක් කරනවා මම බුද්ධ ශාසනය කිරී අචල සද්ධාවකටපත් වෙච්ච කෙනෙක් මම සද්ධාවෙම විහෙර විහාරස්ථාන 84000ක් ඉදි කරලා චෛත්‍යය හදලා ධාතු තැන්පත් කරන්න කටයුතු සූදානම් කරලා තිනවා ඒ නිසා මේ යන්ත්‍රයේ ක්‍රියා විරහිත කරලා දෙන්නේ කියලා. ඒ වෙලාවේ ටිකකින් කැලෙන් එනවා වැද්දෙක් වගේ ළමෙක් ඇවිල්ලා ඉනවා රජතුමනි මට පුළුවන් කියන උක මෙව කරන්නේ. වෙස්සලාගෙන ඉන්නේ. රජතුමා කියන කොහොමද තමසුරුක කරන්නේ? ඈත ඉඳන් එහෙනම් රජතුමනි මට අවස්ථාව දෙන්න කියලා ඈත ඉඳන් දුන්නෙන් විදිනවා අර එකම ඇණියයි තියෙන්නේ ඇණියට වැදිච්ච ගම මුළු යන්ත්‍රෙම ක්‍රියා විරහිත රජතුමා එකපාරට හැරලා බලනකොට අර ළමයා නෑ ඒ සැනින් අතුරු දහන් වෙනවා ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හතම අරගෙන තමයි දඹදිව 84000ක් විහෙර විහාරස්ථානවල ධාතු තැන්පත් කරා. ඒ විතරක් නෙමෙයි මහා වංශේ සඳහන් වෙනවා ධර්මාශෝක රජතුමා බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතු උන්වහන්සේ දානේ වළඳපු පාත්‍රයට ධාතු උන්වහන්සේලා ද්‍රෝණ හතෙන් යම් කොටසක් පාත්‍රයට පුරවලා ලංකාවට යුවා කියනවා සුමන කියන සාමණේර ඉද්ධි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් අතේ දේවානම් පිටිස් රජතුමාට ප්‍රිය නිරිඳුනි මම දඹදිව තුල 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරා නුඹත් ලංකාදීපේ තුල ගෞරවකව පාසා චෛත්‍ය හදලා විහෙර විහාර ඉදි කළ මේ ධාතු තැන්පත් කරන්න කියලා ධාතුන් වහන්සේලා පාත්‍රික පුරවල ලංකාවට ඉවුවා කියලා. ඔය විදිහට තමයි සඳහන් වෙන්නේ. ඔය විදිහට තමයි විහෙර විහාරස්ථාන වලට ධාතුන් වහන්සේලා බෙදලා ගියේ. එතකොට දැනුන අර චිත කියන ආදාහණය වෙද්දි කේම කියන මහරහතන් වහන්සේ 이르දි බලයෙන් අතට වැත්ත. දන්ත ධාතුන් වහන්සේ අත කොහෙද වැඩ සිටින්නේ? මහනුවර දලදා මාලිගාවේ වැඩ සිටින්නේ කේම කියන මහරහතන් වහන්සේ චිතකේ ආදාහණය වෙද්දී 이르දීම අතට ගත්ත දන්ත ධාතුන් වහන්සේ. ඊළඟට අර ඉනේ හංගගත්ත දන්ත ධාතුන් වහන්සේ අරගෙන ගියා ගාන්ධරව දේශයෙන් පැමිණිච්ච කෙනෙක්. ගාන්ධරව දේශය කියන්නේ අද කියන්නේ පාකිස්තාන අදටත් මේ දන්ත ධාතුන් වහන්සේ පාකිස්තානයේ තියෙනවා කියන විශ්වාසය තමයි තියෙන්නේ. නමුත් දිව්‍ය ලෝකේ දෙවියන් ගෙනිච්ච දන්ත ධාතුන් වහන්සේ සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් පිට ලංකාවට වඩාමලා සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ හැදුවේ ඒ ධර්ම ධාතුන් වහන්සේ තැන්පත් කළ පොළොන්නරුව. එතකොට ලංකාව තුල මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා හතර නමකින් දෙනමක්ම ලංකාවේ වැඩ සිටිනවා. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙනමයි. විශාලම ධාතුන් වහන්සේලාගේ වම් අකු ධාතුන් වහන්සේ මේ වෙනකොට බ්‍රහ්ම ලෝකේ සළු මිනිසෑයේ බ්‍රහ්මයන් වන්දනා කරන අදට බ්‍රහ්ම ලෝකේ තමයි වම් අකුධාතුන් වහන්සේ දකුණු අකුධාතුන් වහන්සේ දිව්‍ය ලෝකේ තිබුණා දෙවියන් අතර දෙවියන්ගෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීමක් පිට ලංකාවට වඩම්මලා අනුරාධපුරයේ තූපාරාම චෛත්‍ය නිර්මාණය කරා. එතකොට තූපාරාමේ තැන්පත් කළ තියෙන අනුරාධපුරයේ දකුණු අකුධාතුන් වහන්සේ. මේ වෙනකොට අද ගත්තාම ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් විශාලත ප්‍රමාණය එකට එකතු වෙච්ච තැනක් තියෙනවා නම් රුවන්වැලි සෑය විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ ද්‍රෝණ 8න් එකක්ම බුද්ධ ශරීරයේ තිබ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක්ම ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ තුර තමයි තැන්පත් වෙලා තියෙන්නේ. ධාතු පරිනිර්වාණය ගැන ධර්මයේ සඳහන් වෙනවා. බුදු කෙනෙක්ගේ ජීවිතය තුළ පිරිනිවන් පෑම් තුනක් තියෙනවා. එකක් තමයි ක්ලේශ පරිනිර්වාණය. ඒකට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියනවා. කෙලෙස් පරිනිර්වාණය, කෙලෙස් පිරිනිවන් පෑම. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වීම. ඊළඟ පිරිනිවන් පෑම තමයි අනුපාදිශේෂ පරිනිර්වාණය පිරිනිවන් පෑම. මේ කියන්නේ අපි කියන්නේ මල්ල රජදරුවන්ගේ පවත්වන ශාලවනෝද්‍යානයේදී ඒ පිරිනිවන් පෑම තමයි අනුපාදිශේෂ පරිනිර්වාණය පිරිනිවන් පෑම. නමුත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ විදිහට මෙපමණ කාලයක් ලෝකේ පවතිවා. ඒ කාලය අවසන් වෙනකොට මේ ධාතුන් වහන්සේලා සියල්ල එකතු වෙලා මේ ක්‍රමයට අසවල් දවසේ අසවල් තැනදී ධාතු පරිනිර්වාණය සිද්ධ වේවා කියන අදිෂ්ඨානය කරලා උන්වහන්සේ පිරිනිවන් පාන. ඒ අදිෂ්ඨානයට අනුව එකම දවසක ලෝකයේ සෑම තැනකම තියෙන ඩ්‍රෝන් අටම එකට එකතු වෙලා බුද්ධ ශරීරයක් නිර්මාණය වෙනවා. ඒ ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හරියටම අවුරුදු 5000ක් යනකොට වෙසක් පුන් පොහොව දවසක වෙසක් පුන් පොහොව දවසකදී බුද්ධ වර්ෂ හරියටම 5000 වෙනකොට ඉස්සල්ලාම ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ රුවන්වැලිසෑයේ රුවන්වැලිසෑයේ තියෙන ධාතුන් වහන්සේලා ද්‍රෝණය අහසට පැන නැගලා අහසේ මේ ද්‍රෝණයම තුලින් බුද්ධ ශරීරයක් ලැබිලා බුද්ධ රශ්මි විහිදෙන්න බව අටුවාවේ සඳහන් වෙනවා. ඒ සිදුවීම ඒ වෙනකොට ඉන්න විශාල පිරිසකට මිනිස්යන්ට දිව්‍යයන්ට දකින්න ලැබෙනවා. විශාල පිරිසක් හිත පහදවාගෙන දිව්‍ය ලෝක යනවා. ඒ තමයි ධාතුන් වහන්සේලා කෙරෙහි හිත පහදවා ගන්න ලැබෙන අවසාන අවස්ථාව. ඒ ද්‍රෝණේ එතනින් අහසින් වැඩම කරනවා නාගදීප චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට. නාගදීප චෛත්‍යයේ තියෙන මණික් පුටුව අහසට පැන නැගලා ඒ පුටුව මත අර ධාතුන් වහන්සේලා ඩ්‍රෝණීම වැඩ සිටිනවා. ඒ සමගම බුද්ධ ගයාවේ වජිරාසනයේට මේ සියල්ල වැඩම කරනවා. බුද්ධ ගයාවේ වජිරාසන භූමිය තමයි ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන භූමිය. සියලු බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන්නේ වජිරාසනයේට ඉහළින්. එතකොට එතනින් බුද්ධ ගයාවේ වජිරාසනයේ අහසින් වැඩම කරන මේ ද්‍රෝණයට එතනදි තමයි අනෙක් සියලුම ධාතුන් වහන්සේලා එකට එකතු වෙන තැන. මේ වෙනකොට බ්‍රහ්ම ලෝකයේ තියෙන වම් අකු ධාතුන් වහන්සේ වජිරාසනයේ ළඟට වැඩම කරනවා. දලදා මාලිගාවේ තියෙන දත්ත ධාතුන් වහන්සේ, සෝමාවතී තියෙන දත්ත ධාතුන් වහන්සේ, සීරුවාවිල තියෙන ලලාට ධාතුන් වහන්සේ ඇතුළු ලංකාවේ යම්තාවත් තැන්වල ධාතු කරඬුවල චෛත්‍ය රාජානන් වහන්සේලා තුල කොහේ හෝ යම් තැනක ඊටාම අබෑටේ ප්‍රමාණයක හෝ ධාතුන් වහන්සේ නමක් තියෙනවා නම් ඒ සියල්ල ආහසට පැන නැගලා වජිරාසනයට වැඩම කරනවා. නාග ලෝකේ තියෙන මේ වෙනකොට නාගයන් වන්දනා කරනවා එක දන්ත ධාතුන් වහන්සේ නම. අදට. ඒ දන්ත ධාතුන් වහන්සේත් වජිරාසනයට වඩිනවා. ඒ ද්‍රෝණ අටම අහසේ එකට ඇමිනිලා අස්ති ධාතුන් වහන්සේලා නිර්මාණය වෙලා ඇටසැකිල්ලක් තුලින් ඒ සැනින්ම ඇවෙන බුද්ධ රූපයක්. ඒ බුද්ධ ශරීරය තුලින් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයකට අනුව අහසේම යමා මහ පෙළහර පෑමක් සිද්ධ වෙනවා කියලා ඒ මොහොතේ. යමා මහ පෙළහර කියන එක බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරයක්. ඊර්දි බල සම්පන්න භික්ෂුන් වහන්සේලා අතර අගතැන්පත් මොකනම් හාමුදුරන්ටවත් යමා මහ පෙළහර පාන්න බෑ. යමා මහ ප්‍රාතිහාරය තුලින් බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපී සමාන බුද්ධ රූප දස දහස් ගණනක් ලක්ෂ ගණනක් අහසේ මවන්න පුළුවන්. එක එක රූප එක එක ස්වરૂපයෙන් වැඩ සිටින ආකාරය පෙනෙන විදිහට මවනවා. ඒ අතර ශරීරයේ රෝම ධාතුන් වහන්සේලා අතරින් එක රෝම ධාතුවකින් ගිනි දැල්ලකුත් තව රෝම ධාතුවකින් ජල ධාරාවකුත් අහසේ විහිදුවනවා. වගේ නොයෙක් ප්‍රාතිහාරයන් අහසේ සිද්ධ වෙනවා. ඒ සිදුවීම දකින දසදහසක් ලෝක ධාතුල දෙවියන් බ්‍රහ්මයන් ආදී විශාල පිරිසක් ඒ වෙනකොට අනාගතේ තව අවුරුදු 2400 ගන්නකට පස්සේ ඒ වෙනකොට ඉන්දියාවේ ඉන්න අයට විශාල පිරිසකට අවසාන වතාවට මේ ප්‍රාතිහාර්ය දකින්න ලැබෙනවා. ඒ අහසේ මතුවෙන ඒ ප්‍රාතිහාර්ය අවසන් වෙනවා සමගම ඒ බුද්ධ ශරීරයේ අහසෙම පළලක් බැඳගෙන අහසෙම දැවිලා පිලිස්සලා අහසෙම අතුරුදහන් වෙලා ඒ විදිහට තමයි ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ ආයි ලෝකෙ කවමදාවත් ධාතුන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී උන්වහන්සේ අදිෂ්ඨාන කරලා ලෝකයේ තුල ශ්‍රී පාදස්ථාන හතරක් තිබ්බා. ඒ ශ්‍රී පාදස්ථාන හතරත් අවුරුදු 5000 අවසන් වෙනකොට මැකී යනවා. ඒ තමයි සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත ශ්‍රී පාදස්ථානයේ සිරිපාද උන්වහන්සේගේ සිරිපතුල් සටහන පිහිටෙවෝ. ඒ වගේම සත්‍යබද්ද කියන තාපසයාගේ ආරාධනය මත සත්‍යබද්ද කියන පර්වත පාමුල උන්වහන්සේගේ ශ්‍රී පාදයක් පිහිටෙවුවා. ඒ වගේම ගංගාවක ඉන්දියාවේ තියෙන ගංගාවක නර්මදා කියන නදී තීරේ නර්මදා කියන නදී තීරේ ඒ වෙනකොට ඒ ආරාධනාව කරේ නාග ලෝකේ නාගී. ඒ නදීට ළඟට අරක්ගත්ත නාගයන්ගේ ඒ ප්‍රදේශයේ හිටපු දෙවිවරුන්ගේ ඉල්ලීම මත තමයි උන්වහන්සේ නාගලෝකීට වැඩම කරලා ඒ නාගලෝකයේ බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කරලා නදී තීරේ උන්වහන්සේගේ ශ්‍රී පාදස්ථානයක් තිබුණා. එතකොට නර්මදා නදී තීරයේ තිබු ශ්‍රී පාදස්ථානය අද මේ වෙනකොට හොයාගන්න නැහැ. නමුත් අද මේ වෙනකොට නාගලෝකේ නාගයන් දෙවියන් ඒ ශ්‍රී පාදයට වන්දනා කිරීම සිද්ධ වෙනවා. ඊළඟට මන්තානිපුත්ත පුන්න කියන මහරහතන් වහන්සේ සුණාපරන්ත ජනපදයේ ඉඳන් 500ක් මහරහතන් වහන්සේලා සමග ආසින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ඒ ජනපදයට වැඩම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ සුණාපරන්ත ජනපදයට වැඩම කරලා එහි විහාරයක වැඩ සිටියා. මක්කම කියන විහාරේ තමයි වැඩ සිටියේ. ඒක අටුවාවේ තියෙනවා. සුනාපරත් ජනපදයේ මක්කම කියන විහාරේ වැඩ ඉඳලා ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට ඉල්ලීම පිට උන්වහන්සේගේ ශ්‍රී පාදස්ථානයක් තිබ්බ අවුරුදු 5000ක් පවතින තෙක් අදිෂ්ඨාන කරලා. අද මක්කම විශාල පිරිසක් වන්දනා කරන්නේ ඒ ශ්‍රී පාදස්ථානයට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්ථාන හතර අතරින් උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාණයෙන් අවුරුදු 5000ක් යනතේ මිනිස් දෙව් මිනිසුන්ගේ වන්දනාමාන ලබන්න ලෝකේ පිහිටවලා තියෙන ශ්‍රී පාදස්ථාන හතරයි. ඒ හතරත් අවුරුදු 5000 අවසන් වෙනකොට මැකී යනවා. එතකොට සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා පිරිනිවන් පානවා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි අපි කවුරු සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලෝකයේ සෑම තැනම තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා පිරිනිවන් පෑම සිද්ධ වෙනවා. ඒ නිසා වර්තමානයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2553ක් වෙන කාලේ අද මනුස්ස ලෝකේ ඉන්න අපි වාසනාවන්ත නැද්ද? අද බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන අටම ලෝකේ තියෙනවා. ඒ ද්‍රෝණාට තුලම බුද්ධ ශක්තියක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඒ බුද්ධ ශක්තිය තියෙන නිසායි ධාතුන් වහන්සේලා සියල්ලම එකම තැනකට එකතු වෙන්නේ. කොහේ තිබ්බත් ඒ සියල්ල අවුරුදු 5000ක් යන තෙක් ඒ ශක්තිය ධාතුන් වහන්සේලා තුල තියෙනවා. සාමාන්‍යයෙන් අපි මැරුණාට පස්සේ අපේ ශරීරයේ තියෙන මේ ඇටසැකිල්ල පොළොවට පස් වෙලා යනවා. ඊට පස්සේ පොළොව හාරලවත් හොයාගන්න නැහැ. නමුත් බුදු කෙනෙක්ගේ අදිෂ්ඨානයකට අනුව ඒ ධාතුන් වහන්සේලා එහෙම දිරලා පස් වෙලා යන්නේ නැහැ. ඒ ධාතුන් වහන්සේලා පිරුණන් පාල චිතකයේ විවර කරනකොට පිහිටිය යම්සේද ඒ ආකාරයටම ධාතු පරිනිර්වාණය වෙන තෙක්ම ඒ විදිහටම පවතින. ඒක බුදු කෙනෙකුගේ අදිෂ්ඨානය. මොකද එහෙම නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒවා తీරන්නේ නැද්ද? ඒවා නැති වෙලා යන්නේ නැද්ද? ඒවා අනිත්‍ය වෙන්නේ නැද්ද කියලා. බුද්ධ අදිෂ්ඨානයකට අනුව අවුරුදු 5000ක් යනතෙක් බුද්ධ ශක්තියක් තුලින් ඒවා පවතිනවා. ඒ බුද්ධ ශක්තියක් සෑම ධාතුන් වහන්සේ නමක් තුලම තියෙන නිසා මේ සියල්ලම එකතු වෙලා එක දවසක පිරිනිවන් පෑම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපට අදත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානව මේ ජීවමාන ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න වාසනාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම කෙනෙක්ම ඊගෙන හිත හිතා හිත පහදවා ගන්න තමන්ගේ ජීවිතය තුළ අප්‍රමාණ පින්දහම් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා ලංකාවට ගියා කාලෙක අවුරුද්දකට සැරයක් හරි ගියාම අමතක කරන්න එපා රුවන්වැලි සෑයට වන්දනා කරන්න ගිහිල්ලා මේ වෙනකොට ලෝකයේ තියෙන විශාලතම ධාතුන් වහන්සේලා එකතු වෙච්ච තැනට ඒ නිසා අදට විශාල වශයෙන් දෙවිවරු වන්දනා කරන්න යන තැන. සෑම පොය දවසකට විශාල දේවතා පිරිසක් වන්දනාමාන කරන්න යන තැන. ඒ වගේම නොයෙක් රාතිහාය සිදුවීම් අපට අදත් දකින්න තියෙනවා. දැන් බලන්න සෝමාවතී. කොයිතරම් බුද්ධ රශ්මි හිතෙන තරම්ද? ඒ නිසා දලදා මාලිකා අනිවාර්යෙන් දලදා වහන්සේ විවෘත කරන දවසට වඩම්මන දවසට වැස්ස ඒකට හේතුව ඒ වෙනකොට මේ වෙනකොට වලාහක සංයුක්තය කියලා තියෙන සංයුක්ත නිකායේ වැස්ස වලාහක දෙවිවරු ඉන්නවා. උන්න වලාහක දෙවිවරු ඉන්නවා. ඒ දෙවියන්ට පුළුවන් උන්වහන්සේලාගේ 이르දි බලෙන් දේවතා බලයකින් වැසි ඇති කරන්න පුළුවන් දේවතා කොට්ටාස ඉන්නවා. ඒ අයට කියන වැස්ස වලාහක දෙවිවරු කියලා. ඉස්සර මිනිස්සු වැස්ස නැති වෙනකොට මේ දෙවියන්ට තමයි ආරාධනා කරලා පිළිත් කියන්නේ වැසි පිළිත් කියලා තියෙන්නේ. උන්න වලාහක දෙවිවරු ඉන්නවා. මේ දෙවියන්ට පුළුවන් දෙවියන්ගේ 이르දි බලෙන් පරිසරයේ උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. සීත වලාහක දෙවිවරු කියන උෂ්ණත්වය සිසිල් කරන්න පුළුවන් දේවතාවරු ඉන්නවා. කියන්නේ ස්වභාව ධර්මයට බලපෑම් කරන්න පුළුවන් දෙවියන් ඉන්නවා. ඒ වගේම ඉන්නවා අබ්බවලාහක දෙවිවරු කියලා ඉන්න විශාල වලාකුළු එහා මෙහා අරගෙන යන්න පුළුවන් දෙවිවරු ඉන්නවා 이르දි බලේ. ඒ අයට අන්ධකාරයම වන්න පුළුවන් වලාකුළු ගෙනිහිල්ලා. ඒ වගේම සුළං ඇති කරන්න පුළුවන් දෙවිවරු ඉන්නවා. ඔය අතරින් ධාතුන් වහන්සේලාව ප්‍රදර්ශනය කරනකොට ඒ දලදා මාලිකාවේ වැස්ස වලාහක දෙවිවරුන්ට దేవතාවරු බාර දෙනවා පරිසරය පිරිසිදු කරන්න කියලා. ඒ නිසා තමයි දළදා ප්‍රදර්ශනයේ පවත්වන්න සූදානම් වෙනකොටම වැසි වැහැලා ඒ නගරේ පිරිසිදු භාවයටපත් වෙන්නේ. ඒ නිසා අපි ඇහෙන් නොදැක්කට ඔය සෑම ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයක් ආරක්ෂා කරන්නම దేవතාවරු යම් යම් අයපත් කරලා ඒ දෙවියන් සාකච්ඡා කරමින් ඒව ආරක්ෂා කරනවා. ඒ නිසා මේ හැම තැනකම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ නිසාම දෙවියනු අද ධාතුන් වහන්සේලාට වන්දනා කරනවා. manuss ලෝකේ ශ්‍රද්ධාවන්ත පිරිස වන්දනාමාන කරනවා. ඒ නිසා අපටත් මේ ලැබිච්ච manuss ජීවිතයේ තුල ඒ ශාරීරික ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරගෙන තමන්ගේ ජීවිතයේ තුල අප්‍රමාණ පුණ්‍ය ධර්ම රැස් කරගෙන සද්ධාදී ගුණ ධර්මයන් දිනු කරගෙන උතුම් වූ ධර්මාභෝධයම ලැබීමට මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය තියෙනවා. හොඳයි. අද දවසේ ඒ ධර්ම දේශනාව තුළින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සියලුම දෙවියන්ට සිහිපත් කරලා දෙවියන්ට අනුමෝදන් කරමු මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සද්ධාවන්ත දිව්‍ය ලෝකවල වැඩ සිටිනා වූ යම්තා දෙවි දේවතාවු නැද්ද? පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා සත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවන්නේ සැලසීවා ඔබ සෑම සීල දිනෙකටම ගන්න හිරන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා උතුම් වූ ධර්මයේම අවබෝධ කර ගැනීම පිණිස මේ පින් උපකාර වේවා කියලා දිස්ථානය ඔහොම වැඳ ගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි